මන් ටීචර්ට අහස තරම් ආදරෙයි. ඒ වගේම නිර්මාණාත්මක භාවය හා පරිසරය. මේ මං කියන්නේ අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන පොත් දෙකේ මන් දෙක. එකක් තමයි මන් ටීචර්ට අහස තරම් ආදරෙයි. කොහොම ලස්සන කියනවා. දරුවෙකුගේ කියනවා මේ කෘතිය මොකද්ද කියන එක අපිට කතා කරලා දැනගන්න පුළුවන්. ඒ වගේ ඊට හාත්පසින්ම වෙනස් කෘතියක් තමයි නිර්මාණාත්මක භාවය පරිසරය. ඒ ගැනත් අපිට කතා කරලා දැනගන්න පුළුවන්. මේ කෘති දෙකම සම්පාදනය කරලා තියෙන්නේ අපේ රටේ ඉතාම කීර්තිමත් කෘතහස්ත ලේඛකයෙක් විශේෂයෙන් ඔහු කුටාස්ත පරිවර්තකේ ලෝක සාහිත්‍යය සිංහල සාහිත්‍යයට හඳුන්වා දීම සඳහා විශාල දීර්ඝ කාලයක් තිස්සේ කැපකිරීමක් කළ ලේඛකෙක් ඔබ කවුරුත් හඳුනන කරුණාතිලක හඳුන් පතිරන ලේඛකයා. ඔහුගේ තමයි මම අර ඉස්සෙල්ලා සඳහන් කරපු කෘති දෙක අභිනව කෘති දෙක. මෑතකම පහළ වෙච්ච කෘති දෙක. එකක් මං කීච්ච තාහසතරම් ආදරේ අනිත් එක නිර්මාණාත්මක භාවය පරිසරය. අපි ඉස්සෙල්ලා කතා කරමු මේ නිර්මාණාත්මක භාවය පරිසරය කියන පොත ගැන. අපිට ඒ ගැන හොඳට කතා කරන්න පුළුවන් අපේ හඳුන් කරුණාතිලක හඳුන් පතරේ යන අපි සමග ඉන්න නිසා පෙරවදනට සහභාගී වෙන්න ඇවිල්ලා. හඳුන් මොකද්ද මේ නිර්මාණාත්මක භාවය හා පරිසරය තියෙන පොතේ අන්තර්ගතය මේක ඉන්දීය සාහිත්‍ය අකාදමිය සම්මේලනයක් පවත්වලා එහිදී නිර්ම ප්‍රධාන වශයෙන්ම නිර්මාණය හා පරිසරය එහෙම නැත්නම් නිර්මාණය කරද්දී පරිසරය කොහොමද බලපාන්නේ කියන එක සම්බන්ධව ඒ අය විශේෂ සම්මේලනයක් පවත්වලා තියෙනවා සාහිත්‍ය අකාදමියෙන් ඒකෙදි ඉදිරිපත් කරපු දේශන විවිධ විද්වත් ලේඛකයන්ගේ එකතුව තමයි මේ ලිපි සරණියක් විදිහට තමයි එකතු කරලා තියෙන්නේ නිර්මාණාත්මක භාවය හා පරිසරය කියන එක. මේක මුල් කෘතිය තිබුණේ ක්‍රියේටිවිටි and environment කියන එක. ඒකෙන් තමයි මම අරගත්තේ. ඔව්. දැන් ඔබට දැන් මේ සංග්‍රහය ලිපි සංග්‍රහය සිංහලට පරිවර්තනය කරන්න. එච්චර උද්‍යෝගයක් ඇතුනේ ඇයි? මේක මම මේ මේ නම දකිද්දීම මට ඒක නිර්මාණයක් අපි යම් යම් සුළු සුළු වෙන් හෝ නිර්මාණයට යොමු වෙලා තියෙන නිසා මට හිතුණා මේක ඉගෙන ගන්න මන දෙයක් කියලා. ඒ නිසා මම පොත අරගෙන කියවන්න ගත්තා. කියවන්න ගත්තාම මේක මට හරිම දැනුණා සංවේදීව මේ හරි රසවත්ව මේ කියවිලා තියෙනවා මොනතරම් බලපෑමක් තියෙනවාද කියලා පරිසරය කියන්නේ පුද්ගලික නිර්මාණයක් සඳහා මේ පරිසරය කොයිතරම් දුරට බලපානවාද කියන එක අපි අපිට ඒ කියන්නේ මේ පෞල් පරිසරය එහෙම නැත්නම් සමාජ වටපිටාව ඊළඟට වාතාශ්‍රය මේ වගේ හුඟ දේවල් අපිට බලපානවා කියන එක මේකේ බොහොම ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. එතකොට දැන් මේක දැන් අපි යම් කෘතියක් අපේ සාහිත්‍යයට හඳුන්වා දෙනකොට අපේ පාඨකයාට ඒක වැදගත් වෙන්නේ කොහොමද කියන එකත් ඉබේම හිතන්න ඕනනේ නේද? දැන් මේ නිර්මාණාත්මක භාවයයි පරිසරයයි සම්බන්ධයෙන් සාකච්ඡා කරන මේ කෘතිය ඔබ හිතන විදිහට කොහොමද අපේ මේ පාඨක සමාජයේට යම්සි බලපෑමක් එල්ල කරලා තියෙන්නේ කොහොමද? දැන් අපේ නම් ඇත්ත වශයෙන්ම මම හිතන්නේ මේ මේ හැඟීම දැනීම අඩුයි කියලා අපේ නවක ලේඛකගේ විශේෂයෙන්ම මේ අපි වගේ අයගෙත් මේ මේ මේ ගැන අවධානය අවබෝධය අඩුයි කියලා. ඒ කියන්නේ අපේ પરම්පරාවේ පරිසර එතකොට సౌందర్యාත්මකව ওই නිර්මාණයක් කරද්දී එච්චරම බලපෑමක් ලැබිලා නැත්තේ ඒකයි කියලා මම හිතනවා. ඒ කියන්නේ නිර්මාණ දැන් කවියක් ලියුවත් මේ අපි දකින නිතරම අපිට හම්බෙන වර්තමාන කවිවල මට හිතෙන්නේ సౌందర్యාත්මක ගුණය හුඟක් අයගේ අඩුයි. කීප දෙනෙක් තමයි මේ එහෙම సౌందర్యපූර්ණ රසයක් දෙන නිර්මාණ දකින්න තියෙන දැන් අතීතයේ තිබුණා දැන් මේ මානව සිංහ වගේ අයගේ ඒ ඒ පැරණි කීප දෙනාගේ ගීතයක් ගත්තත් කවියක් ගත්තත් මේ කෙටි කතාව පවා දැන් මානවසිංහගේ අර මේ පුංචි කෙටි කතාවක් ගත්තත් මේ ඒක තියෙනවා පුදුමාකාර මේ సౌందර්ය රසයක් මේ එතකොට ඒ මේ මේ මහාගම සේකරලාගේ පවා මෑත කාලේ මම හිතන්නේ රත්නශ්‍රී විජේසිංහලාගේ වගේ එහෙම කීප දෙනෙකුගේ තියෙනවා. ඉතින් අනිත් අයගේ වැඩිපුර సౌందර්ය රසයෙන් ඈත් වෙච්ච කිසියම් සංකල්පයක් දෙන්න තමයි උත්සාහ කළ තියෙන කියලා මට හිතෙන්නේ. ඒ කියන්නේ මේ ස්වාභාවික පරිසරය එහෙම නැත්නම් පාරිසරික సౌందර්යය පිළිබඳ ඇල්මක් එහෙම බැල්මක් එහෙම නැහැ කියලා ලොකු ඒක ඒක අඩුයි කියලා මම හිතේ. දැන් අපි පැරණි සංදේශ කාව්‍ය ගත්තත් ඒවැය තියෙනවානේ මේ වන වැනුම් එතකොට මේ මේ පරිසර වන්දනා ආස දීදුණු තාරකා විල් බිය කෙලි වැනුම් ඔච්චර තියෙනවද ඔව් එතකොට අර මේ මේ දැන් කවියක හෝ ඒ නිර්මාණයක මේ රසය අපිට ඇඟට හොඳට දැනෙනවා ඒ සෞන්දර්යයත් එක්ක දෙනකොට එහෙම නැතුව නිකම්ම මේ අමුවටම දෙනවා කියන්නේ ඒ අමුවටම ඔය කිව්වහම ඒකේ රසයක් නැහැ මට හිතෙන්නේ එහෙම එකක් කියලා. ඔය අපිට ආස්වාදනය කරන්න මොකුත් නැහැ එතන නේද? ඔව් කෙලින්ම භාවමය කෙලින්ම වෙදිල්ලකින් දෙන්න වගේ අදහස දෙනවා. එතකොට අපිට මේ යම් දෙයක් ලැබෙන එක ඇත්ත. කෙලින්ම ලැබෙන එක ඇත නමුත් ඒක අර වගේ පවතින එකක් වෙන්නේ නැහැ කියලා මට හිතෙනවා. ඔව් ඒක සුන්දර නෑ මිහිරි නෑ නේද ඔබ ඒක අදහස් කරන්නේ. දැන් මේ කෘතියේ හඳුන් මේකේ තියෙනවා මේ ලිපි 13ක්. එතකොට දැන් එකක් තමයි එක ලිපියක නමක් තමයි මිනිසා හවුල්කාරය කියන්නේ. දෙවන ලිපි ඉන්දීය సౌందර්යයේ අංගයක් ලෙස පරිසරයේ සම්බන්ධ ඉන්දීය දැක්ම ඔබ ඔය දැන් අපේ ලේඛනයන් සම්බන්ධයෙන් සඳහන් කරපු කාරණේට බද්ධ වෙච්ච එකක් ඒක. තව ලිපියක් තියෙනවා නිර්මාණාත්මක කෞශල්‍ය මත පරිසරයේ සම්බන්ධ ඉන්දීයේ දැක්මේ බලපෑම. අනිත් ලිපිය නිර්මාණාත්මක භාවය පරිසරයේ. තව එකක් මිනිසා සෝබාධාම හා කවියා දැන් මේ ආදී වශයෙන් ගත්තම මේ සියලුම ලිපි ලියවිලා තියෙන්නේ ඒ පරිසරය හා බද්ධව නේද? දැන් අපිට මේ සියල්ලම ගැන සාකච්ඡා කරන්න වෙලාවක් නැහැ. ඔබේ ඊළඟ පොත ගැනත් කතා කරන්න තියෙන නිසා. නමුත් මේන් එක ලිපියක් එකක් හෝ දෙකක් අරගෙන ඒවා ඒවායේ හරය පිළිබඳ යම් කිසි අදහසක් කිව්වොත් අපේ අසන්නම් උනන්දු වේවි ඒක අහලා ඔබේ මේ පොත හොයාගෙන කියවන්න. දැන් අපි ඇත්ත වශයෙන්ම දැන් දැන් ඉන්දියාවේ සාහිත්‍යයේ දියුණුවක් දකින්න තියෙනවා කියන එකම පැහැදිලි අපිට වඩා මේ බොහොම ඉදිරියෙන් ඉන්නවා කියලා මොකද මේගොල්ලෝ මේ සම්මේලනයක්ම පවත්ලා දිනවනේ මේ පොඩි දෙයකට අපිට නම් පුංචි දෙයක්නේ මේ මාතෘකාව නමුත් ඒගොල්ලෝ මේ සම්පූර්ණයෙන් අවුරුද්දකම ඔය අරගෙන දවස් ගාණක් මේ සම්මේලනේ පවත්ලා තියෙනවානේ සාහිත්‍යකාරයෝ සාහිත්‍යකාරයෝ එකතු වෙලා මේ මේ සියලුම ප්‍රාන්තවල එකතු වෙලා එහෙම කරලා තියෙන්නේ එතකොට ඉතිහාස එහෙම කෙලිච්ච බවක් මතකක් තියෙනවද එහෙම එකක් දැනගන්නවත් නැහැ ඔව් පරිසරය සම්බන්ධ කරගෙනම නැහැ මේ එහෙම දැනගන්න දැන් මේකේ මේ මිනි මිනිසා හවුල්කාරය කියලා කියන එක ගත්තත් දැන් මිනිස්සු ඔය පරිසරයට සම්බන්ධ කරගෙන දැන් මේ ජීවන රටාව අපිටම පවුලක gedara dora ජීවත් වෙන හැටි එතකොට ඒ අතර තියෙන ඒකට බද්ධ කළ හැකි හැම දෙයක්ම මේ මේ මේකදී අරගෙන තියෙනවා මේ කියන්නේ ප්‍රකාශ කරන්න අරගෙන තියෙනවා ඒක ඇඟට නොදැනීම අපිට මේගොල්ලෝ කියන දේ මේ ඇඟට එනවා ඒකෝ නිර්මාණයකත් එහෙමයි දැන් ඔය මේ තාගෝල්ලගේ පවා කවිවල ගීතවල එහෙම ඒකේ මම හිතන්නේ අමුතු එකක් අපිට එන්නේ ඒකයි දැන් රාමායනය වගේ ඒවා ගත්තත් ඉන්දියා ඉන්දියාවේ මේක පැහැදිලි කරලා තිනවා මේ ලිපිපෙලේ දැන් රාමායනය ඊළඟට කාලිදාසගේ මේ මේඝ දූතය වගේ වගේම මේ මොනතරම් ඒගොල්ලෝ ඒක උකහාගෙන තියනවාද කියලා. ඒක අතීතයේ ඉඳලා ඒක මේ సౌందර්යය දෙනවා. ඉතින් අපේ අපේ සාහිත්‍යෙත් එහෙම තියෙනවා ඉස්සර. තිබිලා තියෙනවා. නමුත් මට හිතෙන්නේ අද වෙනකොට ඒක ගිලිහිලා ගින් තිනවා කියන එකයි මම මේ නැවත නැවත මතු කරන්නේ. ඉතින් අනිත් කාරණේ දැන් ඔබ සඳහන් කළේ ඉන්දියාවේ කවියන්ගේ ලේඛකයන්ගේ හිතවල තිබිච්ච సౌందර්ය ප්‍රේමය. මම හිතන්නේ ඉන්දියාවේ ජනනායකයන්ගෙත් ඒක හුඟක් තියෙනවානේ. අපේ ජනනායකයන්ගේ එහෙම මම හිතන්නේ මේ එහෙම <laughs> සංසන්දනාත්මක බැලුවම සමහරුන්ගේ ගෑවිලාවක් නැහැ. නමුත් අපි ශ්‍රී නේව් ගැන අපි හිතමුකෝ. ඔහු ඊටාම මේ සිවුම් කවිත්වයක් තිබිච්ච සෞන්දර්යකාමී පුද්ගලෙක්. ඒක තියා දැන් අපි ඔය බටහිර රටවල් ගැන කියනවා මේ මම පහුගිය දවස්වල මේ යුරෝපේ රටවල් කීපයක සංචාරයේ ගියා මේ ජර්මනියේදී මට දකින්න ලැබුණා ඒ ඒ අයගේ අර මේ සංචාරකයන් සඳහා නිකුත් කරන මේ පත්‍රිකා තියෙනවානේ පුංචි පොත් එහෙම පොත් පිටවල මේ පවා මේ හර්මන් හෙසගේ සාමාන්‍යක පදිංචි ස්ථානය තමයි හයිලයිට් කරලා ඒක ඒක ඉස්මතු කරලා පෙන්ලා තියෙන්නේ මේ සංචාරය පත්‍රිකාවල. ඔව් එතකොට මේ උන්ගේ ශෛෂ්ඨලී එතකොට මේ මේ ඉතාලියේ ඉතාලියේ වතිකානයේම ගියාම එහෙ තියෙන්නේ මේ මොනාලිසා හැම ඒ චිත්‍ර එහෙම බලන්න දැන් ඒ කෞතුකාගාරේ හැම මේ මොනාලිසා බලන්න තමයි පෝලිං ගහිලා යන්නේ ඊළඟට වතිකානයේ බලපහම මේ අපිට මේ ඉඳලා හිතේ මම හිතාගෙන ඉතියි ඇත්තටම මේ කතෝලික එහෙම නැත්නම් ආගමික සිද්ධාස්ථානයක් විදිහට තමයි මෙතන වැජබෙන මැත්ති කියලා. ඉතින් මම දකින්නේ එහෙම එකක් නෙමෙයි ඇහිඳ දකින්න තියෙන්නේ. ඒක සම්පූර්ණ කලාගාරයක්. මිනිස්සු කලාවට තමයි එතන ගිහිල්ලා මේ අදහනවා වගේ තියෙන කලා නිර්මාණ බලන එකයි. මයිකල් ඇන්ජලෝ ලාගේ, රෆායෙල් ලාගේ, එතකොට ඩා වින්සි ලාගේ මේ නිර්මාණ තමයි මේ ඒ බටහිර රටවල් ටිකේම සම්පූර්ණයෙන් මේ ඉස්මතු කරලා තියෙන්නේ. ඔව් දැන් ඒකෙන් පැහැදිලි වෙන්නේ ඒ දැන් ඉන්න මේ බුද්ධිමතුන් කලාකරුවන් ඒ අතීත ශ්‍රේෂ්ඨ උරුමය අලුත් પરම්පරාවට ප්‍රදානය කිරීම සඳහා මේ ප්‍රශ්නේ දාන්නේ. ඔව් දැන් අපේ රටේ ඇත්තටම මේ මම දන්නේ නැහැ මම දැකලා නැහැ කවදාවත් මේ අපේ ප්‍රධාන මේතිය ලේකෝ කීප දෙනාවත් මේ මාල්ටින් විකුණුසිංහ ගැනවත් ඔය මොකක්වත් තියනවා කියලා ඔය මේ සංචාරක මේ වහයක. ඉතින් එහෙම රටක තමයි අපි ඇත්තටම මේ සාහිත්‍ය ගැන කතා කරන්නේ. ඔව් දැන් මම අර ඉස්සර මේ අදහස් කළේ ඉන්දියානු ජනනායකවරි අපේ ජනනායකවරි කලාතුරකින් කෙනෙක් දෙන්නෙක් ඉන්න පුළුවන් බහුල වශයෙන් මම හිතන්නේ අපේ ලේඛකයෝ ගැන කවියෝ ගැන ඈත අතීතයේ හිටපු අය ගැන නෙමෙයි මෑත හිටිය අය ගැනවත් දැනුමක් අවබෝධයක් එහෙම හැඟීමක් තියෙනවා කියලා. ඇත්ත වශයෙන් අපි මේ මේ මේ මේ වගේ කෘතියක් කතා කරන වෙලාවේ ඒ කාරණේ ගැන අපි සාකච්ඡා කරනවා. ඔව්. ඒක වැදගත්. ඔව්. එතකොට දැන් මේකේ තියෙනවා මේ ලිපියක් ඒ ගැන මම ඔබෙන් අහන්න කල්පනා කළේ මෙතන මේ මේ තියෙනවා එක ලිපියක් පෘථිවියට මතක පූජාවක් කියලා. මොකද්ද අදහස් කරන්නේ පෘථිවියට මතක පූජාවක් කියලා? ඒක මේ 아무තු විදිහේ මාතෘකාවක් ඇත්ත වශයෙන් මේ ඒකේ කොයි වගේ ධනිතාර්ථයක් තියෙනවද කියලා මට කියන්න බෑ. මේ යම් කිසි වැදගත් කාරණයක් එහි අන්තර්ගත වෙලා ඇති කියලා මට හිතෙනවා. පෘථිවියට මතක පූජාවක් පොළොව සම්බන්ධයෙන් කතා කරන්නේ නේද? මේකේ මේක ඇත්තටම මේ පොළොව සම්බන්ධව දැන් පරිසරය විනාශ කිරීම ගැනත් කියවෙනවා. ඒ කියන්නේ මේ කවියා එහෙම නැත්නම් කලාකරුවා මේ සම්පූර්ණ පරිසරය ආරක්ෂා කිරීමට බැඳිලා ඉන්නවා නිර්මාණය හරහා මේ නිර්මාණය හරහා මිනිසුන්ගේ මනස පෝෂණය කරන්න වෙලා තියෙනවා. එතකොට මේ පෘථිවියේ මේ මේකේ අවසානයක් දකින්ද එහෙම නොවන විදිහට මේ නිර්මාණයේදී පරිසරය අගය කරන එකයි පරිසරය සම්බන්ධව මිනිසුන්ගේ හැඟීම් හැඟීම් දැනීම් ඒ අවබෝධය ලබා දිය යුතු තියෙනවා නිර්මාණය හරහාම. එතකොට මේ පරිසරයට ආදරය ඇල්ම ඇති වෙන නිසා දැන් ඔය අපි ඔය කියවන ගීත හොඳ ගීතයක එහෙම ඇහුවාම මේ දැන් හොඳ සිංහල ගීත තියෙන්නේ මහාගමසේකර මානසිංහ වගේ ලියාපු මේ ඔය ගීත අහපුවාම අපිට ඇත්තටම මේ හුඟක් දේවල් එනවනේ. ඒකෙදි මේ වටපිටාව පරිසරය සමාජය මිනිසුන්ගේ සිතුම් පැතුම් මේ ඔක්කොම එකට ඒ බද්ධ කරලා එන්නේ. මේකෙදි මේ මේ පෘථිවිය අර දැන් ඉස්සල්ලාම මේ කියලා තියෙනවානේ අර දෙවියෝ මැව්වයි කියලා එකක්. එතකොට ඒ ඒ ඒ සම්බන්ධව අදහසක් මේ කියලා තියෙනවා මේ මොකද සාම මේ දැන් වුණත් ඉන්දියානු විශ්වාසයක් තියෙනවා සමහර ඒවා ඔය විවිධය මවපු ඒවා කතෝලිකකට වඩා වෙනස් හින්දුන්ගේ මනෝකාරය ගැන තියෙනවානේ. ඔව් ඒ ඒ ඔස්සේ තමයි මේ සංකල්ප ඉදිරිපත් කරලා තියෙන්නේ. ඔය මේ පදාර්ථය මේකේ තියෙනවා මේ අනපේක්ෂිතම පදාර්ථය බිහි වුණා කියලා ඒ එතකොට එහෙම එහෙම මේ කියාගෙන යන්නේ ඒක ඇත්තටම මේ මේ ඒ නිර්මාණයේදී අපි පුළුවන් තරම් මේ මේ පරිසරයට සංවේදී කරවන්න මිනිස්සු ලියන්න ඕන කියන එක. ඔව්. මේ අපි ඔබට මුලින් කතා කළේ හඳුන්පත් කරන ලේඛකයාගේ නිර්මාණාත්මක භාවය පරිසරය යන නමෙන් පළ කරලා තියෙන කෘති සම්බන්ධෙනුයි අපි ඉතිරි කාලේ මන් ටීචර්ට අහසතරම් ආදරේ කියන කෘතිය ගැන අපි හඳුන්වන්න හමු මොකද්ද හඳුන් මේ පොත මේක මේ පාසල් අධ්‍යාපන ක්‍රියාවලිය තුල මගේ අත්දැකීම් එක්කලා මම පොත් කීපයක් ලිව්වා. අත් වශයෙන්ම මේ 2014 තමයි මුල්ම කෘතිය කරේ සත්‍ය සුන්දරද කියලා. ඊට පස්සේ දැන් ඒකට පේරාදෙන විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන විද්‍යාපීඨයෙන් මට විශේෂ මේ ආරාධනාවක් කරලා ඒකට කතා කරන්න කියලා සම්බන්ධව අධ්‍යාපන විද්‍යාපීඨේ ඒ ලොකු ඇගයීමකුත් කෙරුවා. ඊට පස්සේ තිබුණා මේ මම ලිව්ව නොලියාම්බ නිසා කෙනෙක් දෙවෙනි එක එතකොට ඒකෙත් තිබුණේ ඒවාමයි මොකද මගේ අත්දැකීම් විශාල ගානක් තිබුණා ඒකෙන් කොටසක් තමයි පළවෙනි එකට ඇතුළත් වුණේ 2000 ඒ කියන්නේ ඔබේ ගුරු විද්‍යාදී ගුරුවරයෙක් කෙනෙක් ලැබපු ඒ අත්දැකීම් බොහෝ තියෙනවා නමුත් මේ පාසල් ගුරුවරයාටයි ළමයාටයි දෙමව්පියන්ටයි අධ්‍යාපන අමාත්‍යාංශයටයි දැනගත යුතුයි කියලා හිතන ඒවා තමයි මම ඔය ලිව්වේ අනිකුත් ඒවා නෙමෙයි. එතකොට ඒක ඒක ඉවර කරන්න බැරි වුණා දෙවෙනි පොත ගත්තා නොලියම් බැරිසා කියලා. ඒකේ ටිකක් සැරට ලිව්වා මොකද නොලියම් බැරි හන්දයි දීවේ මේ හුඟක් අයගේ බහුබූත වැඩ ඒක ටිකක් සැරට ලිව්වා ඇත්තටම. ඉතින් සමහර මට ඒකෙදී මේ අමනාපකම් ඇති කර ගන්න උනා. එහෙම යම් යම් මේ හානි කරන තත්ත්වයක් තිබුණා. ඊළඟට බලලා පොත් ලිව්වා. <laughs> ඊට පස්සේ තුන්වෙනි එක පාසලක් වේ නම් යම් කියලා ලිව්වා. ඒ කියන්නේ ඒකෙන් අරමුණු කරේ ඒ පාසලක් කියන්නේ ළමයින්ටයි. මොකද ගුරුවරු විදුහල්පතිවරු හිතන්නේ පාසල තියෙන්නේ ගුරුවරුන්ටයි ගුරුවරුන්ට රස්සාව දෙන්නයි විදුහල්පතිවරුන්ට රස්සාව දෙන්නයි අනිත් කාම්කරුවෝ ටික දෙනාට ඒ ටිකට කියලා. අධ්‍යාපන මාත්‍යාංශයත් ඒකයි. ඒක රස්සාව ඒගොල්ලන්ට කරගෙන යන්නේ මේගොල්ලෝ නිකන් මේ අර හෙන්චායෝ වගේ ළමයි ටික ඉන්නවනේ වගේ. එහෙම මතයක් තමයි ඒ ක්‍රියාත්මක වෙන්නේ මම දකින හැටියට. ඊට පස්සේ මට ඕක ඕන වුණා ඒක නෙමෙයි මේ ළමයින්ටයි මේ ඉස්කෝලේ තියෙන්නේ කියලා. ළමයින්ට ඕන හැටියටයි මේ ඉස්කෝලයක් තියෙන්න ඕන කියලා. ඒක තමයි මේ ඒකෙන් අරමුණු කරගත්තේ. දැන් මේක අරමුණු කරගත්තේ මේ ළමයි කියන්නේ ඔබේ අලුත් පොත් මාසීකට හසතරන් ආදරේ. ඔව් ඒක දැන් ඇත්තටම මේ අර පොත් තුනටම වැඩිය මේක ජනප්‍රිය වෙලා තියෙනවා. මොකද හේතුව මොකක්ද? ඒකට හේතුව මට හිතෙන්නේ පොතේ නමටද කියලා. මේක අර භාෂාවෙත් හැබැයි මන් ටීචර් කියපුවාම නිකන් අර ටෙලිනාටි නම එහෙම වෙලාද කියලාත් හිතනවා මට සමහරු කතා කරලා කිව්වා මේ ඕක මං ගුරුතුමියට ආදරෙයි කියලා කිව්වා නම් මොකද කියලා ඒක ගුරුතුමිය කියලා දැන්නේ නැතුව ටීචර් කියලා දැම්මා කියලා ඉතින් ළමයි ගුරුතුමිය කියා කියන්නේ නැහැ ඉස්කෝලවල ඒ ළමයි කියන්නේ මේ ටීචර් මගේ ටීචර් කියලානේ මගේ ගුරුතුමිය කියලා කියනවා නෑ ඒ ටීචර් වචනේ ඉංග්‍රීසි වචනේ තමයි ඒ ටීචර් වචනේ දැන් සිංහල වෙලා. එහෙම දැන් අංකල් වචනේ සිංහල වෙලා වගේ තමයි. ඔව් හැබැයි මම ඒකට සම්පූර්ණයෙන් කැමති නෑ. නමුත් මම ඔහොම දාන්න හේතුනේ මේ ඇත්තටම ළමයා භාවිත කරන නම මේක නිසා. දැන් ළමයා කියන එක හැඟීමක් එන නම මේක. ඒක ඒ නිසා. ගුරුතුමෝ කිව්වට හැඟීමක් එන්නේ. ටීචර් කිව්වම හැඟීමක් එන්නේ. ඔව්. ටීචර් කියලාමයි කියන්නේ. එතකොට ඒක තමයි එහෙම නම දාන්න හේතුනේ. එතකොට මේකේ උත්සාහ කරේ මේ ළමයාව හඳුනගෙන උගන්වන ගුරුවරු විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඒ ඒ ගුරුවරු ලොකු ගුරුවරු නෙමෙයි කියන්නේ ඉහළ පන්තිල ගුරුවරු නෙමෙයි හුඟක් පුංචි පන්තිවල. එක දෙක ඔව් පෙර පාසල්වලයි එක දෙක තුන ඔය පහ වසර විතර යනකම්. එතකොට ඔය අතර තියෙන ළමයි ඉන්න ළමයින්ගේ මේ ඇල්ම දැන් අම්මා තාත්තා නැති අය ඉන්නවනේ අම්මා විශේෂයෙන්ම අම්මාගේ ආදරය අම්මා හිටියත් ආදරේ නැති ළමයි ඉන්නවනේ දක්වන්නේ නැති. ඒතර මේ ළමයි පාසලට ගියාම මේ ටීචර් තමයි අම්මා විදිහට සැලකන්නේ. සාරි පොතේ එල්ලීලා මේ එහෙම එල්ලීගෙන මේ අර නිකන් මෙහෙම තුරුල් වෙන්න එහෙම නැත්නම් ලං වෙන්න පුළුවන් තරම් ළමයා උත්සාහ කරනවා. ඒකට ඒ සෙනෙහසක් ලබනවා. හිත කම්පා ගන්න මේ අත්දැකීම. එතකොට ගුරුවරිය මේ කරන වැඩේ ගුරුවරිය ඒ සංවේදී ගුරුවරු කරන වැඩේ ඒක ළමයාට ඉඩ දීලා සමීප කර ගන්නවා. එතකොට සමහරු එහෙම නෙමෙයි ඈත් වෙනවා කියලා අර ඈත් කරන එකක් තියෙනවා. ඔය අතරින් පතර. මොකද ළමයි පිරිසිදු නැත්නම් එහෙම කරලා ටීචර් කැමති නෑනේ සෙන් සුවඳවම ළමයාගේ තවරෙනවට ඒවත් ඒවත් තියෙනවා. මේ නමුත් දැන් ওই මම ඔය මේකේ හඳුන්ලා දීලා තියෙන ටීචර්ලා එහෙම සෙන් පවුඩර් අනවශ්‍ය විදිහට උලලා නෙමෙයි මේ චාම් විදිහට ඉන්න අය. ඉතින් ඒගොල්ලන්ට තීත කොහමද හලකන්නේ? හරි ලස්සන කතා කීපයක් තියෙනවා මේක. එකක් තමයි මම ඉක්මනින් කියන්නම් මේ එක කතාව වෙනවා ළමයා දැන් අම්මා ගෙදරින් එක්ක යන්න දෙනකල් මේ ටීච ළමයා ටික රඳාගෙන ඉන්නවා දෙකේ පන්තියේ. එහෙම රඳාගෙන ඉන්නකොට ගෙදර යන්නේ නැහැ. ටීච ගෙදර යන්නේ නැතුව. ඒක හවස දෙක තුන වෙනකොට සමහර තුන විතර වෙලා තමයි එන්නේ ගෙදර එක්කගෙන යන්නේ. මොකද ටීච ඉන්නවනේ කියලා අම්මලාත් ඉන්නවා. වැඩ <laughs> ගෙදර වැඩ කරගෙන ආ ටීච බලාගෙන ඉන්නවනේ මං එනකල් කියලා ඒගොල්ලෝ තමා වෙලා නැහැ. ටීච බලාගෙන ඉන්නවා දැන් එනකල් ටීචගේ වැඩක් පන්ති කර කරත් ඉන්නවා. ඉතින් ළමයි එක්කෙනා දෙන්න ඇවිල්ලා එක්ක යනවා. අන්තිමට එක ළමයෙක් ඉතුරු වෙලා ඒ ළමයා කම්මැලිකමට දැන් බෝඩ් එක ළඟට ගිහිල්ලා අඳිනවා ටීචර්ගේ පින්තූරේ. ඇඳලා කියනවා මේ ආ ටීචර්ට අවුවැදිනේ ගහක් අඳින්න ඕනේ කියලා ටීචර් උගන්වන්නේ ගස් ඇටනේ කියලා ගහක් අඳිනවා. ගහ ඇඳලා බලපුවාම ළමයා ගහට උඩින් තමයි ටීචර් ඉන්නේ. දැන් ටීචර් බිමට වැටෙයි දන්නේ නැහැ කියලා දැන් මේ ළමයා අඳින්න කිය කියා ටීචර් බිමට වැටී දන්නේ නැහැ කියලා ඊට පස්සේ pali පෙලක් අඳිනවා ගහයට. pali පෙල ඇඳලා කියලා ගහයටට ඉඳලා ඊට පස්සේ ආ ටීචර්ට මේ ඉර ඉර නැතුව කොහොමද මේ කරුවලේ ඇින්නේ ඉර අඳින්න බෑ කියලා ඉර අඳිනවා. ඒ ඉර ඇඳලා ඊට පස්සේ ආ ටීචර්ට අවුවනේ කියලා ඊට පස්සේ අවුවට කුලයක් කියලා උදේ. ගහේ මලුත් තෙන්න බෑ කියලා ඕම් ගහේ මල් අඳිනවා. ඕමම කළා මේ ලස්සන පරිසරයක් අඳිනවා දැන් ළමයා. දැන් එතකොට ආය අඳිනවා මේ ඊළඟ දවසක අඳිනවා මේ විහාරයක් පාසලට යනවා ටීචර් කළා අර පොයි දවසකට. එතකොට මේ චෛත්‍ය ඇඳපුවාම චෛත්‍යයට උඩින් බල්දයක් හයි කළ දෙන ගම්වල පාසල් වල අර කෝපයක් වගේ උඩින් ආවරණයක් දාලා එතකොට කෝප මේ බල්දක හරවලා තියෙන ටීචර්ගේ පැත්තට. කොටෙන් කොටට නෙමෙයි බල්දක එළිය මේ ටීචර්ගේ පැත්තට. ඊට පස්සේ ශිරීෂ ගොඩක් කරලා ශිරීෂ අහනවා මේ මොකද පුතේ අර මේ බල්බ් එක ඇද කරලා ඇඳලා කියලා. ඉතින් ශිරීෂ තේලිය වැටෙන්න බෑ. ශිරීෂ කරුණික මේ ශිරීෂ බලන්නේ තමයි පරිකල්පනේ. ශිරීෂට ආදරය මේ. අර පොතට වැඩිය ශිරීෂට ආදරේ මේ මේ චෛත්‍යයට වැඩිය. ඉතින් එහෙම ගොඩක් තියෙනවා. ඊළඟට තව ලස්සන කතාවක් තියෙනවා මේ උසස්වල මෙන්න මේ 10 පන්තියේ ළමයි ගෑනු ළමයි මේ එයා ලියන කතා මේ කියන කතාවක් මේ එයා මේ අපිට තව සුළු වෙලාවක් තියෙන්නේ ඉක්මනට කිව්වොත් මේ ඒ බොහොම විනෝදකාරීව සිංහල උගන්වන ගුරුවරයෙක් ඉන්නවා ඉස්කෝලේක. ඒ ගුරුවරයා පන්තියට එන දවසට ළමයා මේ ඔන්න පොතේ අඳිනවා මේ ගුරු ගුරුතුමා නැසෝ එන පැමිණෙන දවසට කියලා චිත්‍රයක් අඳිලා මේ ගහක මල් පිපිලා ලස්සන තියෙනවා. සර් පන්තියට එන්නේ නැතිදා කියලා ඇඳලා අර මල් ඔක්කොම හැරිලා මේ පහලට නැමිලා මේ ගහේ ඇඳලා තියෙනවා. ඒ කියන්නේ මේ ගුරු සර් එන්දාට මල් පිපෙනවා සර් නැතිදාට මල් පාර වෙලා වැටෙනවා කියලා. කොච්චර ලස්සනද බලන්න ඔය ළමයාගේ ආදරේ <laughs> නේ? අපිට තව කතා කරන්න තිබුණා කොච්චර හොඳද කියලා මට හිතෙනවා. නමුත් අපිට කාලේ මදි. අද අප ඔබට හඳුන්වා දුන්නේ කරුණාතිලක හඳුන්පතිරන ලේඛකයන්ගේ කෘති දෙකක්. එකක් තමයි නිර්මාණාත්මක භාවය හා පරිසරය. අනිත් එක තමයි අපි අවසාන වර්ත සාකච්ඡා කළ මන් ටීචර්ට අහසතරම් ආදරේ. ඒ සාකච්ඡාව ආසාසිතී පෙරවදන අසන්නන් උනන්දු වෙයි කියලා හිතෙනවා. කරුණා කියලා හඳුන්පත් ලේඛකයන්ගේ මේ කෘති දෙක ලබාගෙන කියෝලා ඒකෙන් යම්කිසි නුවණට එලියක් ලබා ගන්න ඒ වගේම හදවතට යම්කිසි සංවේදී භාවයක් ලබා ගන්න. අපි ස්තුතිවන්ත වෙනවා හඳුන්ට පෙරවදනට පැමිණිලා අප කළ මේ සාකච්ඡාවට සහභාගී වීම ගැන. පෙරවදන ඉදිරිපත් කළ මම කරුණාරත්න අමරසිංහ පටිගත කළේ පියුමි එදිරිසිංහ. පෙරවදන මාරිස්තලා ප්‍රනාන්දුගේ නිෂ්පාදනයයි.